بسم الله الرحمن الرحيم أبرميت ديان ويت أسم سم كرنان ويت الله جي نامين يا أيها المزمل قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن ترتيلا إنا سنلقي عليك قولا ثقيلا إن ناشئة الليل هي أشد وطئا وأقوم قيلا නිදා ගැනීම පිණිස වස්ත්‍රයකින් පොරවා ගනිමින් සිටිනානනි. රාත්‍රයේ ස්වල්ප ප්‍රමාණයක් හැර නැමදීම පිණිස නැගිටි සිටියව්. ඉන් අඩක ප්‍රමාණයක්. එසේ නොමැතිනම් ඉන් එනම් එම අඩ ප්‍රමාණයෙන් ස්වල්ප ප්‍රමාණයක් අඩු කරගනිව්. එසේ නොමැතිනම් ඊට එනම් එම අඩ ප්‍රමාණයට වඩා වැඩි කරගනිව්. අල්කුරවානය තර්තීල් එනම් නිවැරදිව කියවව්. සැබවින්ම අප අනාගතයේ ඉතා බර වචනයක් එනම් අල්කුරවානය ඔබ වෙතට දමන්නෙමු. සැබවින්ම රාත්‍රියෙහි ආරම්භ කරන ලද රාත්‍රී නැමදුම එනම් කියාමුල් ලෙයිල් වන එය සිතට දැඩි බලපෑමක් සිදු කරන හා අල්කුරවානයේ වචන ගැඹුරු ලෙස අවබෝධ කර ගැනීමට අධික ලෙස උපකාරවන්නේය. إن لك في النهار سبحا طويلا واذكر اسم ربك وتبتل إليه تبتيلا رب المشرق والمغرب لا إله إلا هو فاتخذه وكيلا واصبر على ما يقولون واهجرهم هجرا جميلا وذرني والمكذبين أولي النعمة ومهلهم قليلا إن لدينا أنكالا وجحيما وطعاما ذا غصة وعذابا أليما සැබවින්ම නුඹට දහවල් කාලයේ දීර්ඝ කටයුතු ඇත්තේය නුබේ පරමාධිපතියාගේ නාමය සිහිපත් කරව. තවද ඔහු වෙනුවෙන්ම මුළුමනින්ම පත්වව්. ඔහු නැගෙනහිර හා බටහිරෙහි පරමාධිපතියාණන් වේ. ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. එහෙයින් ඔහුවම භාරකරුවෙකු වශයෙන් තෝරාගනිව්. ඔවුන් පවසන දෑකෙරෙහි නුඹ ඉවසිලිමත් වව්. ඔවුන්ගෙන් ලස්සන ආකාරයෙන් වැලකී සිටිව්. අල්له තම නබිතුමා දෙස බලා නබිවරයානනි. මාද මාගේ සම්පත් හිමිකරමින් මා බොරු යැයි ප්‍රතික්ෂේප කළ අයද අතහැර දමව් ඔවුන්ට මා සලකන්නෙමි. ඔවුනට සුළු අවකාශයක් ලබාදෙව්. සැබවින්ම විලංගුද නිරයද උගුරේ හිරවන ආහාරද තවද වේදනාකාරී දඩුවමද අපළඟ ඇත. يوم ترجف الأرض والجبال وكانت الجبال كثيبا مهيلا إنا أرسلنا إليكم رسولا شاهدا عليكم شاهدا عليكم كما أرسلنا إلى فرعون رسولا فعصى فرعون الرسول فأخذناه أخذا وبيلا فكيف تتقون إن كفرتم يوما يجعل الولدان شيبا السماء منفطر به كان وعده مفعولا إن هذه تذكره فمن شاء اتخذ إلى ربه سبيلا එදින පොළොව හා කඳු දෙදරයි. තවද හැලෙන්නා වූ වැලි ගොඩවල් බවට කඳු පත්වන්නේය. සැබවින්ම අප ෆිරවුන්ට දූතයෙකු යැවූ පරිද්දෙන්ම නුබලාටද ශාක්ෂිදරන දූතයෙකු යැව්වෙමු. ෆිරවුන් එම දූතයාව පිටු පෑවේය. එනිසා අපි ඔහුව දැඩි ලෙස ග්‍රහණයට ලක් කළෙමු. නුඹලා අල්ලා හා විනිශ්චදිනය ප්‍රතික්ෂේප කරන්නේ නම් ලදරුවන්ගේ හිසකෙස් පවා පැහැවන දිනය පිළිබඳව නුඹ බියවන්නේ කෙසේද. එහි දරුණුකමින් නුඹ කෙලෙස ගැලවේවිද යන්න වග කිවනොහැක. එදින අහස පැළියන්නේය. ඔහුගේ ප්‍රතිඥාව සිදුවන්නේමය. සැබවින්ම මෙය එනම් අල්කුරවානය උපදේශයකි. කවරෙකු කැමැත්තේද ඔහු තම පරමාධිපතියා කෙරෙහි යන මාවත තෝරාගනී. إن ربك يعلم أنك تقوم أدنى من ثلثي الليل ونصفه وثلثه وثلثه وطائفة من الذين معك والله يقدر الليل والنهار النهار علم أن لن تحصوه فتاب عليكم فاقرؤوا ما تيسر من القرآن علم أن سيكون منكم مرضى وآخرون يضربون في الأرض وآخرون يضربون في الأرض يبتغون من فضل الله وآخرون وآخرون يقاتلون في سبيل الله فاقرؤوا ما تيسر منه وأقيموا الصلاة وأقيموا الصلاة وآتوا الزكاة وأقرضوا الله قرضا حسنا وما تقدموا لأنفسكم من خير تجدوه عند الله تجدوه عند الله هو خيرا وأعظم أجرا واستغفروا الله إن الله غفور رحيم සැබවින්ම නුඹද නුබහා සිටින්නන්ගෙන් එක් කණ්ඩායමක්ද රාත්‍රීන් තුනෙන් දෙකකට වඩා අඩු ප්‍රමාණයකින් හෝ එයින් අඩකට හෝ එයින් තුනෙන් එකක ප්‍රමාණයකට හෝ රාත්‍රියයේ නැමදීම සඳහා සිටින බව නුබගේ පරමාධිපතියාණන් දන්නේය. අල්لهය රාත්‍රිය හා දහවල ප්‍රමාණයට නිර්ණය කරන්නේ. එය නුබලා කිසිවිටක නිවැරදිව ගණනය නොකරන්නේ යැයි ඔහු දැනසිටියේය. එහෙයින් නුබලා වෙනුවෙන් ඔහු සමාව පිරිනැමුවේය. එහෙයින් නුඹලාට හැකිතරමින් අල්කොරානය කියවන්න. නුඹලා අතර රෝගීන් සිටින බවටද තවත් සමහරෙකු අල්لهගේ සම්පත් පතා පොලෝතලයේ සැරිසරණ බවද තවත් සමහරෙකු අල්لهගේ මාර්ගයේ සටන් කරන බවද ඔහු දැන සිටින්නේය. එහෙයින් නුබලා එයින් එනම් අල්කොරවානයෙන් හැකි තරමින් කියවව් සලාතයේ ස්ථාපිත කරව්. සකාතයද දෙව්. අල්لهට ලස්සන වූ නයක් ලබා දෙව්. නුබලා වෙනුවෙන් මින් පෙර කර යවන්නා වූ යහපත්දෑ අල්له වෙත නුබලා දැකගනීවී. එය ශ්‍රේෂ්ඨ වූද මහත් වූද තිලනයක් වන්නේය. නුබලා අල්لهගෙන් සමාව අයදෙව්. සැබවින්ම අල්له අධික්ෂමාශීලී අසමසම කරුණාන්විතය.